මහා කස්සප බොජ්ජංග සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා කස්සපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පතිසල්ලානා වුට්ඨිකෝ යේ සේනායස්මා මහාකස්සපතේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදී නිසංජකෝ භගවායස්මන්තං මහාකස්සපං ඒතදවෝචේ කච්චිතේ කස්සප කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තින අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායතින අභික්කමෝති නමේ බන්තේ කමනියං නයාපනියං බාලාමේ දුක්ඛ වේදනා අභික්කමන්තින පටික්කමන්ති අභික්කමසනං පඤ්ඤායතින පටික්කමෝති සත්තිමේ කස්සප බොඤ්ජංගා මයා සම්මදක්කත භාවිතා බහුලිකතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්ති කතමේ සත්තේ සති සම්බොජ්ජංගකෝ කස්සප මයා සම්දක්ඛාත භාවිතෝ බහුලිකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිම්බානාය සංවත්තති ධම්ම විචය සම්බුද්ධං ලෝකකස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති විරිය සම්බුද්ධංගෝ කස්සප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති ඊති සම්බොජ්ජං ලෝකෝ කස්සප මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සන්දි සම්බොජ්ජංගෝ කෝකස්සපේ මයා සම්දක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති උපේක්ඛා සම්බුද්ධං කෝ කස්සප මයා සම්දක්ඛතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සංබෝධාය නිම්බානාය සංවත්තති ඉමේ කෝකස්සප සත්ත බොඤ්ජංගා මයා සම්මදක්ඛතා භාවිතා බහුලිකතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්ති තී සංඝ භගව බොඤ්ජංගා සංඝ සුගත බොඤ්ජංගාති ඉදම වෝච භගවාන් අත්තමනෝ ආයස්මා මහකස්සපෝ භගවතු වාසිතං අභිනන්දී උත්තා चायस्नतो महाकास्य पश्य सोऽबाधो अहोसीति